අවතරයි ස්වාමීන් වහන්සේ. ආ ඡායනවර. පාලෙකට බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. කොහොමද වාසුදේව? ස්වාමීන් වහන්සේ භාවනාව නම් ගොඩක් දුරට මඟ හැරුණා. මට ලංකාවට ආවම තමයි ස්වාමීන් වහන්සේ තේරුනේ කියන්නේ අර රක්ෂණෙන් උයි මදුරුවන්ගෙන් උයි එහෙම සෑහෙන බාධාවක් වෙනවා කියලා. සහ අර දැන් ගෙදරත් කට්ටිය ඉන්නවනේ අම්මා හිම ඉන්නවා. එතකොට ඒකත් දැන් මම ඒගලන්ට කියනවා මම දැන් භාවනා කරනවා කියලා ඒගොල්ලෝ එන්නේ නැහැ. එහෙම මට කරදරයක් කරන්නේ නැහැ. උනට මගේ හිතේ තියෙනවා දැන් කවුරු හරි ආවොත් කවුරු හරි කාමරේට ඉද්දන්නේ වගේ ඒ ඒ වගේ අර මම නොදැක්ක පැත්තක් මට තේරුණා මේ ගොඩක් බාධා වෙන්න පුළුවන් කියලා. ඒව මුකුත් නැහැ මගේ දැන් මෙහි ගෙදර. එදිනෙදා භාවනා කරනකොට සාමාන්‍යයෙන් කියන්නේ එදිනෙදා සිහිය පවත්වනකොට අර දත් මදින වෙලාවට මම සිහිය ඒක දත් මැදීම දැන ගන්න ඒක උත්සාහ කරා. ඒක කරගෙන ගියා දිගටම. දැන් අද කමටහන් වාර්තාව කියවන්නම් ස්වාමීන් වහන්සේ අද උදේ එක. පන්සිල් අරගෙන භාවනා කිරීම සඳහා වාඩි වුණා. ශරීරයේ ඉරියව්ව වෙතටද හුස්ම ගැනීම වෙතටද අවධානය යොමු කරා. හිත ආනාපානයෙන් පිට ගිය සමහර අවස්ථාවලදී එතනින්ම ඒක තේරුම් යනවා. ඊට පස්සේ සිතුවිලි මාලාවක් එනවා මේ පිට ගිය හැටි ඒකට හේතුවයි සහ දැන් මේකට මේක ලියන්න ඕනේ කමඨහන් වාර්තාවේ සහ අර කලින් ස්වාමීන් වහන්සේලා දුන්න උපදේශ මෙහෙමයි කරන්න ඒ ඒ ගැන සිතුවිලි මාලාවක් ඇවිල්ලා තමයි ආපහු ආනාපානෙ වෙතට සිත යන්නේ ස්වාමීන් වහන්සේ. වෙන අවස්ථාවලදී සිත පිට ගියාම දැන් වෙන කල්පනාවක ඉන්නකොට අර පසුබිමින් තියෙන හුස්ම ගැනීමට යම් මොහොතක හිත ආපහු වෙනවා. එතකොට තමයි තේරුම් යන්නේ හිත පිටට ගිහිල්ලා මේ වෙන සිතුවිලි වලයි මං හිටියේ මේ මේ ආනාපානයේ සිද්ධ වෙන තැන කියලා. එතකොටත් එනවා. ඒ විදිහට තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ ආනාපානයේ දෙස හිත යොමු කරගෙන ඉන්නකොට දන්නේම නැතුව හිත පිටට ගිහිල්ලා මේ මේ මේ ආකාර වලින් තමයි ආපහු ඒක ආනාපානිය වෙතට යොමු වෙන්නේ. ඔව් ඔබතුමීට විශ්වාස දතරයි. විශ්වාසද ආනාපානය තිබුණ වෙලාවේදීත් වගේම ආනාපානය නැතුව හිත පිට ගිය වෙලාවල් වලදී ඒ හිත පිට ගිය විත්‍යත් කල්පනා වෙච්ච විත්‍යත් කල්පනා වෙච්ච දේවල් ඒ හැම එකක්ම ඔබතුමී දැනගෙනමයි හිටියේ කියලා විශ්වාස නෑ එහෙම විශ්වාස නෑ ස්වාමීන් වහන්සේ. සමහර වෙලාවට දැනෙනවා. සමහර වෙලාවට හිත පිට යනකොට අර නිකන් අර ෆ්ලෑෂස් වගේ නිකන් රූපයක් කියන්නේ මේ මේ වෙන සිතුවිල්ලක් කියන එක පේනවා. එහෙම අවස්ථා අඩුයි. ගොඩක් වෙලාවට වෙන්නේ හිත පිට ගිය තැන එහෙම වැටෙනවා ගියා කියලා. ඊට පස්සේ අර ටිකක් කල්පනා කරලා තමයි ආපහු ඒ මූලික කමටහන වෙත යොමු වෙන්නේ හිත. Um, අද භාවනාව කෙලවර වුණේ සමන්හංශ ගොඩාක් හිත පිට ගිහිල්ලා ගොඩාක් දේවල් කල්පනා වෙලා අන්තිමට මගේ හිතට දුකක් ආවා. ඒ මතක් වෙච්ච දෙයක් මම කියන්නම්. මගේ ස්වාමින්වහන්සේ මම කලින් කියලා තියෙනවා අර මම මගේ patientsලා තමයි අර මන්ද බුද්ධික වැඩි හිටි පිරිස කියලා. ඒ එක patient කෙනෙක් මට සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නා. දැන් ගොඩ කාලෙකට උඩදී. ඒක මතක් කළා මට දුක හිතුණා. ඒක කොහෙන් ආවද දන්නේ නැහැ. එතනින් තමයි මගේ භාවනාව අද කෙලවර වුනේ. මෙහෙම මේකේ සතිපට්ඨානේ තියෙන සම්පූර්ණ අභිප්‍රාය purpose එක තමයි සිහිය පැවැත්වීම. එතකොට ඒ කියන සිහිය පැවැත්වීමට ගන්න එක මෙවලම විතරයි ආනාපානය කියලා කියන්නේ. හැබැයි ආනාපානේ හරහා තමයි අපි අනිත් එකට යන්නේ. ඒක වෙනයි. නමුත් මූලිකව අපිට ඔය හිත යන ඒවා ඒව ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙනවා නම් අපි සන්තෝෂ වෙන්න ඕන. එහෙනම් ඒ තරමට දැනීමක් තියෙනවා කියලා. හැබැයි ඒක අහු වෙන වෙලාව අඩු වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට කියනවා නම් ඉස්සෙල්ලම හිත පිට ගියාට පස්සේ තේරෙන්න පුළුවන්. ඊළඟට හිත පිට යනකොට ඒ කියන්නේ ඒක ටික කල්පනා වෙවි තියෙනකොට මතක් වෙනවා. ඊළඟට කාලයක් ඇද්දී වගේ අපි පුරු වෙන්න ගනීවි හිත පිට යනකොට වගේ අල්ලන්නේ. එහෙමයි. එතකොට අපි කල්පනා කරනවා වුණත් පරෙක්ට වඩිලා කල්පනා කරත් ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගෙන ඒ අපි ඉන්නේ සිහිය තුලයි. එහෙමයි. හිතන්න නාකයි ආනාපානයට එන්න බැරි වුණා නම් එහෙනම් භාවනාව අසාර්ථකයි කියලා හිතන්න නාකයි. එහෙම වුණොත් එහෙම දුක් වෙන්න හිතෙනවා. එහෙම හිතන්න නාකයි. ආනාපානයට ඇත්තම කතාව මම කියලා තියෙනවා මේක පිට කලින්. මං ආස්වාස සහ ප්‍රාස්වාස කියන එක දකින්න අවුරුදු ගාණක් ගත්තා. ඒකට එනකම්ම මම කලේ ওই හිත පිට යන එක තේරුම් ගත්තා. අධ්‍යයනක තේරුම් ගත්තා. ඒවත් එක හිටියා. ශරීරයට හුලං වදිනවා නම් ඔබ තේරුම් ගත්තා. වාඩිලා ඉන්නේ රිදෙනවා නම් ඔබ තේරුම් ගත්තා. ඔයත් එක හිටියා. ආස්වාසේ පාස්වාසේ ඉඳලා හිටලා තේරුණා. නමුත් භවනා අරමුණකට එන් තරමට හිතුවකට ගන්න ගොඩාක් කාලයක් බය වෙන්න නැකයි. බය වෙන්න ඕනේ නැහැ. ඔය සිද්ධ වෙන්නේ ඒ විදිහට තමයි. අපි පුරුදු කරන ප්‍රමාණයට අපේ හිත ඉස්සරහට පැනවීමක් තියෙනවා. අතත් හායි උපනිෂ්ඨීති. ඒ පුරුදු කරන ප්‍රමාණ පුරුදු කරලා තියෙන ප්‍රමාණයට තමයි මේ වෙනකොට ওই දේවල් තේරෙන්න පටන් ගන්න. ඔබතුමීට මතක ඇති මූල් මුල්ම කාලයේ තිබිච්ච ගමඨාන් වාර්තා ටික අරන් බලන්න ඒ කාලේට වඩා දැන් වාර්තාවේ වෙනසක් ඇතිවි මං හිතන්නේ. එහෙම. අර විට අපි කියමුකෝ විස්තර වැඩි වගේ නිකන්. අන්න ඒ වගේ ලක්ෂණ දකින්න ගන්න. ඒ වගේම සමහර දවස් තියෙනවනවනේ භාවනාව නිකන් අප් ඇන්ඩ් ඩවුන් තියෙන්න පුළුවන්. උස් පහක් තියෙන වගේ. එතකොට ඕකේ හොඳයි මෙහෙම එකකුත් එකතු කරපන්. ටිකක් සිහිපත් කරලා බලන්න ඒ දවසේ තිබිච්ච වටපිටාව කොහොමද? එදාට සාපේක්ෂ වෙච්ච භවනාව කොහොමද? ආන් ඒක. නිතර සමහර පිට හොඳ වෙයි කියලා. ඒකටත් අනුවත් සිටිවිලි පහළ වෙන්න පුළුවන්. උත්සාහිත දේවල් හිතෙන්න පුළුවන්. භවනාව සමහර පිට හොඳට සිද්ධ වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් කොහොම නමුත් අපේ භාවනාවට වාඩි වෙච්ච වෙලාවේ හෝ සක්මනට ගිය වෙලාවේ ඉඳලා ග්‍රහණය කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ වෙන දේවල් ටික විතරයි වෙන්න ඕන. එච්චරමයි වෙන්න ඕන. ඕ ඒකින්ද ඒ ටික අපි දිනු කරන්න බලමු. ස්වාමීන් දැන් චිත්තානුපසනාවක් ගැන මෙහෙම එකක් කියනවා. ඉතින් එහෙනම් මෙහෙම මෙහෙම යන්න ඕනේ කියලා එහෙම වෙන්න එපා. මයිකේ කියන්නේ හිමීටම යන කෙනා බොහොම ඉක්මනට වැඩ ඉවර කරනවා. ওই දේවල් විස්තර කරන්න ඔච්චර කාලයක් ගියා වුණාට අපි මූලිකව තියෙන ওই 100ට තැන දෙනවා කියන එක හරියට අල්ලගත්ත කියන්නකො. එහෙමනම් මේ ගමන බොහොම ඉක්මනට යන්න පුළුවන්. ඉතින් ওই කරන විදිහටම කරගෙන යමු. පුළුවන් තරම් අවස්ථාව සලස ගන්න. ඒ දේවල් වලට දුක වැඩිපුර හැදෙනවා නම් සමහරක් විට කොට ගෞරවාර්ථයක් තියෙන පොඩ්ඩක් පසකලා තියන්න පුළුවන් හොඳයි කියලා හිතනවා. ඒ ටික තමයි කටයුතු ටික එහෙම හිමීට කරගෙන යන්න සිල්ගුණ දහම් රකින්න දන් දෙන්න සාහනා කටයුතු කරගන්න. මගෙන් ඉන්න උචර. කොහොම සන්තෝෂ. එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩක් පින් සිද්ධ වෙනවා සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. ආදර්ශනේ. ආතිරුවන් සරණයි මගේ කමඨහන් වටාව සුපුරුදු පරිදි බුදුන් වැඳ මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව සුළු වේලාවක් සක්මන් භාවනාව කළා. පළමුව විලුඹ පොළවට ස්පර්ශ වන සැටිත් ඊළඟට ඇඟිලි පොළවට ස්පර්ශ වන සැටිත් ඒ පාදයේ බිම තබන විට નિરાයාසයෙන්ම අනික් පාදයේ ඇඟිලි පොළවට තදවි විලුඹ එසවෙන සැටිත් නිරීක්ෂණය කරමින් විනාඩි 5ක් පමණ සක්මන් භාවනාව කළා. ඉන්පසු වාඩි වී කය දෙසට සිත යොමු කරමින් බලා සිටියා. අවටින් කුරුල්ලන්ගේ ශබ්ද, වාහනවල ශබ්ද ඇහුණත් ඒවා බාධාවක් වුණේ නැහැ. සිතුවිලි වෙනදා තරම් ඇති නොවූ අතර සිත පිටතට ගොස් ඉක්මනින්ම નિરાයාසයෙන්ම කය තුලට පැමිණියා. ආශ්වාසය හා ප්‍රාශ්වාසය උරස් කුහරය තුල දැනෙන්න ගත්තා. ටික වේලාවකින් ඒ නොදැනී ගියා. සිත සංසුන් වී කිසිවක් නොදැනෙන ආකාරයෙන් බලා සිටියා. මෙසේ ටික වේලාවක් සිටින විට එක්වරම කිසියම් අයෙකු මා ඉදිරියෙන් පෙනී නොපෙනී ගියා. ඒ සිතු ඒ දැක්ක දේ මම සමාල්ලාට රූපවාහිනියෙන් දැක්ක හරි පරණ කෙනෙක් හරි මට එවෙලේ පොඩි මතකයක් තිබුණා. නමුත් අර වේගවත් කියන්නේ එවෙලේ නිකන් ඒ ෂණයට තේරුණා. නමුත් ඒක වේගවත් සිදු නිසා මේ හරියටම ඒක මේකයි කියලා මතකේ තියාගන්න එහෙම නොහැකි වුණා. ඉන්පසු නැවත කය දෙස බලා සිටියා. සිත සංසුන් වී විනාඩි 45ක පමණ කාලයක් සිටියා. භාවනාවෙන් පසුව සිදූ දේ නැවත මතක් කළත් ඒ දුටු දේ සිහියට නගා ගන්නට නොහැකි වුණා. බොහෝ දිනවල භාවනාවට වාඩි වී කය දෙස බලා සිටින විට සිත සංසුන් වූ පසු කයේ තැනින් තැන වේදනාවන් දැනෙනවා. ඒ වේදනාවටම සිත යොමු කරගෙන ටික වේලාවක් සිටින විට වේදනාව අඩු වී ක්‍රමයෙන් නැති වී යනවා. ඉන්පසු කය තුල හිස් බවක් දැනෙනවා, සැහැල්ලු බවක් දැනෙනවා. මේ ආකාරයට විනාඩි 45ක් පැයක් පමණ භාවනාවේ යෙදෙනවා. එදිනදා වැඩ කටයුතු කරන විට සැකි සෑම අවස්ථාවකදීම සතියෙන් කටයුතු කරනවා. ගෙවල් අතු ගන්න විට කොස්ස අල්ලන විට දැනෙන ස්පර්ශය අතු ගන්න විට දැනෙන කළු බව හා සිනිඳු බව හා ශබ්දයේ අත්දකිනවා. මල් කඩන විට ඇහෙන ශබ්දයේ මල්ලේ වර්ණයේ පියකරු බව සුවඳ අත්විඳිමින් මල් කඩා වට්ටියකට පිළිවෙලට අසුරනවා. තේ සාදන විට කෝප්ප සෝදන විට වතුරේ සීතල බව අතට දැනෙන ස්පර්ශය තේ සෑදූ පසු කෝපය අල්ලන විට දැනෙන රස්ණය තේ පානය කරන විට දැනෙන රස්ණය උගුරෙන් පහළට යන විට දැනෙන ශබ්දය රසය වැනි දේ අත්විඳිනවා. මේ ආකාරයට දත් මදින විට මූණ ශෝධන විට බුදුන් වඳින විට සතියෙන්ම කටයුතු කරනවා. ම්ම් ඒතරයි ශාමින්වංශ මගේ කමඨහන වත්තාව. පෙරුවන් සරණයි. අප තේබොනකොට ඒ තේබොන ක්‍රියාවලිය තුල අම හිතන්නේ අහුවෙච්ච නැති මොනවා හරි තියෙනවා කියලාද? ඔව්. සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෝපය අල්ලනකොට දැනෙන ප්‍රශ්නය ඒක තේරෙනවා. එතකොට බොන බොනද කටට ගන්නකොට එතනත් උණුසුම්ම දැනෙනවා. රසය තේරෙනවා. අර උගුරෙන් පහළට ගිහිල්ලා වැටෙනකොට ශබ්දය දැනෙනවා. ඒ ඒ ටික තමයි දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. දැන් බලන්න අර භාවනාවේදී ආනපානය අහු වෙනකොට ආනපානයත් එක්ක අමා කිව්වා අර පසදි ගුණ වගේ මුදු මුදු වගේ බවක් තේරෙනවා ඊට පස්සේ ආස්වාද සහ ප්‍රාස්වාද නැති වෙලා යන්න පුළුවන් නැති වෙලා යන බවක් තේරෙනවා එහෙම කියලා එතකොට මේ ඔය කියන එක ඇති වෙලා තියෙන්නේ එක්තරා වටපිටාවක විතරක් නේද ඒ කියන්නේ අපිට දැනෙලා තියෙන ශරීරය තුල එක්තරා කොටසක විතරක් වගේ නේද එහෙමයි සවනංශ ඊට පස්සෙම කිව්වා තවත් අවස්ථාවකදී තවත් ඒ වගේම ලක්ෂණයක් සිද්ධ වුණා කියලා. හැබැයි මේ වෙනකොට ඒවා අර සංසිඳීලා යන්න පටන් අරගෙන තියෙන වික්කයක් පේනවා කියලා නම් කියනවා. ඔය තේරෙන හැටියට ඔය කියන හැටියට අම්මාට විශ්වාස නම් භාවනාව තුළදී ඒ ඉන්න ඉන්න වෙලාවල් වලදී ඒ දේවල් වලින් 100ට බර ගාණක් ග්‍රහණය වෙනවා කියලා කියන්නකො. ඒකටම සමානයි යන්නේ. අම්මා තේ එක බොනකොට ඒ දේවල් වලදී අම්මට සිහියෙන් ඉන්න පුළුවන් ප්‍රමාණය. ඒක ඒ වෙලාවේදී අම්මා ඒ දේවල් ඒත් එක්ක සිහියෙන් ඉන්න පුළුවන් අපි හිතමුකෝ ප්‍රතිශතයේ 100ට 50ක් කියන්නකෝ 60ක් 70ක් කියන්නකෝ. ඒ වගේම වටපිටාවක් තමයි අපිට පුළුවන් වෙන්නේ භාවනාව. ඒ ඒ අවස්ථාවේදී සිහියෙන් ඉන්නේ. ඒකට ඒ අභ්‍යන්තරව තියෙන ඒ කාරණා ටික ටිකක් යම් කිසි විදිහක සමාන භාවයකින් වගේ යන්න පුළුවන්. මම අල්ලන්නේ නැතුව මේකයි අර පස්සද්ධි ගුණ කියන එකට අපේ හිත පණිනවකෝ. තපුසගතපති සූත්‍රය අද ගත්තා හින්දා මම කියන්න සාමාන්‍යයෙන් දැන් ওই කියන පීතිසුඛ වගේ තැනක් ශරීරය තුල දැනෙන්න තේරෙන්න වුණාම හිත පණිනවා. පක්ඛන්දති පසීදති සම්ති හැබැයි අවුලකුත් තියෙනවා. ඒක තථාගතයන් වහන්සේමයි කියලා දෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ? එතනට පැන්නට ඒ පැණින ප්‍රදේශයට විතරයි අපේ ওই පසද්දි ගුණය තියෙන්නේ. ඒ පණින ප්‍රදේශය තුල මෘදු සැහැල්ලුකම තිබ්බා වුණාට ඒකෙන් භාවනාවේදී ඊළඟ තැනක් වගේ දෙයකට යන්න පුළුවන් කමක් වගේ එහෙම නැත්නම් දැන් ආස්වාදය නිරුද්ධ වෙන තත්යකට එන්න පුළුවන්කම තිබ්බා වුණාට තවත් වෙලාවකදී හදිස්සියරි ශරීරයෙන්ම කොහේ හරි තැනකින් වේදනාවක් වගේ එන්න ගත්තොත් අම්ම මුතු වේදනාවක් ආවා කියලා. අන්න එහෙම එකක් ආවොත් එහෙම අන්න ආපස්සට භාවනාව වෙනස් වෙලා යන්න බලන්න. ඕකට දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ සුඛිනෝ දුක්ඛං uppajjati කියලා. හොඳට මතක තියාගන්න. සුඛිනෝ දුක්ඛං uppajjati. මොකද සුඛිනෝ කියලා කියන්නේ සැපසහගත ස්වභාවයක් තියෙනවා ශරීරය තුල එක්තරා මට්ටමක් තියෙනවා අපි බොහොම ප්‍රීතියෙන් ඉන්නේ. එක්තරා රාමුවක් තුල එක්තරා කොටසක් තුල උදාහරණයක් කියනවා නම් පපුව වගේ ප්‍රදේශයක් උදරය වගේ ප්‍රදේශයක් එක අපිට ප්‍රීතියේ මුරුදු සහැල්ලුකම් වලින් ඉන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ධනිස්තර ඉගෙනන්න පුළුවන්. අන්න ඒකයි අපි මගේ යෝජනාව වෙන්නේ. මේ මුදු වගේ සහැල්ලුකම ඇති වුණාම ආය ආර්පාණයට එනවට වඩා අපිට ඒ සටහන හෝ ඒ සංඥාව බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ ඒක මුළු ශරීරයේ පුරාවටම පවත්වා ගන්න ඔය ධානය ගැන අදතර උපසම කෙනෙක් කතා කර කර ඉන්නකොට මෙන්න මෙහෙම ටිකක් එළියට ආවා. ආරද්දං කෝ පණමේ විරියං අහෝසි අසල්ලීන. uppattitaa sati asammuta. පස්සද්දෝ කායෝ අසාරං. ඒ කියන්නේ අපේ හිත තැම්පත් වෙන තත්ත්ව එනවනම් අපිට වීරියක් ඇති වෙලා තියෙන්න ඕන සැලෙන්නේ නැති වෙන්න. හොඳ උත්සාහයක් තියෙන. ඒත් එක්කම තමයි උපට්ඨිතා සති අසම්. ඇති වෙලා තියෙන සිහිය මොට නැති හොඳ ඍජු සිහියක් තියෙනත් ඕන. ඒ දෙවෙනි සාධක. තුන්වෙනි එක තමයි ගොඩක්ම වැදගත්. පස්සද්දෝ කාය වසාර. මුළු ශරීරයම සිසාරාගෙන යන්න පුළුවන් වෙන විදිහේ අපිට නිකන් පස්සද්දියක් වගේ තියෙන ලක්ෂණයකට හිත ගන්න ඕන. එතකොට භාවනාව තුල අපිට ගොඩක් එහාට යන්න බැරි නම් මම විශ්වාස කරනවා ඒකට තියෙන සාධකය තමයි ওই පස්සත් දෝ කායෝ කියන එක මුළු ශරීරයේ පුරාම අර පස්සද්ධි භාවය තියාගන්න අපිට නොහැකිතාවයක් තියෙන එක තියෙන එක වෙනවා. ඒකාන්ත තමයි තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරන්නේ. අන්න ඒ වගේ තත්වයකට ආවම අර අර වගේ තියෙන අපි අර ස්පර්ශ නොකරපු තැනකින් ඔන්න මොකක් හරි වද වේදනාවක් එන්න පුළුවන්. මේක කාටත් සිද්ධ වෙන දෙයක්. කාටත් ඇත්තම කියන සිද්ධ වෙන්න ඕන දෙයක්. ඉතින් ඒක හන්දා මේ අර වගේ පස්සද්ධි ගුණයක් ඇති වුණා කියන්නකො. මගේ යෝජනාව තමයි ඕක බලන්නම් මුළු ශරීරේ පුරාවට වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට එන හැටි ඉගෙන ගන්න, ඒක තියා ගන්න හැටි ඉගෙන ගන්න, ඒක වර්ධනය කරගන්න හැටි ගන්න. උදාහරණයක් හැටියට ඔබට මම ගත්තේ නෑ තථාගතයන් වහන්සේ උදාහරණයක්. අර පොඩි කාලේ අපි කොණ්ඩේ කපන්න ගියාම අර බාබර් සාප්පු ඉන්නේ කෙනා අර වතුර දාලා බෝතලයකට ගල විදිනවනේ. මේ පැත්තට ගහපුවාම මෙහි සීතලයි. ආ නැහිරි ගඩකුත් වෙනවා. ඊළඟට මුළු ඔළුව වටේටම ගහනවා. එතකොට මුළු ඔළුවම සීතල වෙලා යනවා. ආන් ඒ වගේ ඔය කියන පස්සද්ධිය කියන එක පැත්තකට ලක් වෙනවා කියන්නේ හරියට අපි මේ එක පැත්තකට වතුර ගහගුවා විතරක් වගේ. නමුත් තව පැත්තක් තියෙනවා වතුර ගහන්න පුළුවන්, කීතල කරන්න පුළුවන්. ආන් ඒ වගේ උත්සාහ කරන්න බලන්න පස්සද්ධි ගුණ වලින් මුළු ශරීරයම වර්ධනය කරගන්න. ඔය කියන ආනාපානයේ තියෙන ලක්ෂණේ තියන්න. ආනාපානය ඊළඟට ඒත් එක්ක ආනාපානය අයින් වෙලා ගියාම අර මුකුත්ම නැති මේ වේකට ආවම එන්න හොඳයි. හිත යනවා. හිත පනිනවා. සූත්‍රයේ තියෙනවා ඒකේ විදිහට වෙනවා කියලා. හැබැයි ඒත් එක්ක මේ සූත්‍රයේ ඊළඟට කියලා දෙනවා එතනින් සුඛිනෝ දුක්ඛං උපජ්ජති. ඒක හරියට සැපසහගත තැන මැද දුකක් හට ගන්නවා වගේ තත්ත්වයක් ඊළඟට හත් වෙනවා. එතකොට අපි අපි ඉගෙන ගන්න බලමු ඒ කියන තැනෙන් නිදහස් වෙන්න කොහොමද. හොඳේ? එතකොට වැරදි නෑ මේ වෙන්නේ වටික. බලන්න උත්සාහ කරලා ඊළඟ අවස්ථාවේදී ඔය කියන தත්ත්වය එනකොට ඒ කියන පස්සද්ධි ගුණය ආපු විදිහ ඉගෙන ගන්න ඉවෙන්නේ. ඉවෙලෙම ඉගෙන ගන්න බලන්න මේකට ලක්ුණේ කොහොමද පළවෙනිම පසද්දී නැත්නම් මේ මුදුකම ඇති උනේ කොහොමද වගේ මේ මුදුකම තව ටිකක් වර්ධනය කර ගන්න ඕන මොකද්ද කරන්නේ එහෙම නැත්නම් මේ මුදුකම කියන එක ඇයි මෙතන මට තියෙන්නේ ආන් ඒ වගේ හොඳට ඉගෙන ගන්න බලන්න ආන් එතකොට අර අර දේශනාදි කිව්වා වගේ අම්මට මහා බ්‍රහ්මයාගේ වැඩේ කරගන්න පොඩ්ඩක් පුදු වෙන්න හරි මම හිතනවා භාවනා හොඳට සිද්ධ වෙනවා සිහිය පුදු කරන ওই කියන ඔබ්ජෙක්ට් කීපයක් තියෙනවා. මං කඩන එක, අතු ගාන එක, තේ බොන එක, ඒ වගේ. ඔකම තවදුරටත් වර්ධනය කරගන්න බලන්න. ඒ දේවල් වල තවදුරටත් ඉතුරු වෙලා තියෙන කොටස් තියෙනවනම් ඒ කරන කාර්යය වලම ඒ ටිකටත් සිහියේ ආලෝකයේ අරගෙන යන්න බලන්න. වගේම පුළුවන්කමක් තියෙනවා නම් ඒ දේවල් වලින් බැහැර වෙච්ච තව තව ක්‍රියාකාරීත්වයන්ට මේ සිහිය අරගෙන බොහොම සතුටුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං පෙරවන් සරණයි. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි කමඨාන් වර්තාව ඉදිරිපත් කරන්න. මගේ කමඨාන් වර්තාව අද දින අද දින පෙරවරු 4 මාරට භාවනාව ආරම්භ කළා. හුස්මට හිත යොමු කොට නාසයේ ආශ්‍රිතව සිත යොමු කරගෙන සිටියා. එහිදී නිතරම එක් ස්ථානයකට යොමු කරන්න කටයුතු කළොත් පෙර අධ්‍යක්ීම් අනුව සිත විසිරෙන බව මම දැනගෙන සිටි නිසා ඒ ස්ථානයක් ගැන නොසිතා මේ හුස්මේ කියන්නේ සුළඟට හිත යොමු කළා. එතකොට ඒ වාතය ඉහළ පහළ යන ආකාරය දකින්නට දැනුණා. නමුත් ඒක කොයි ස්ථානයෙන්ද කියලා මම සිතන්න ගියේ නැහැ. ඒ ආකාරයට තරමක වේලාවක් හුස්ම ඉහළ පහළ යන ආකාරය නිරීක්ෂණය කළා. ඉන්පස්සේ මට තරමක කාලයකදී සිතුවිලි ආරම්භ වුණා. සිතුවිලි ආරම්භ වුණා. නමුත් මං ඔබ වහන්සේ මට මීට පෙර දී තිබුණු උපදේශ අනුව එහෙම එකවරම හුස්මට සිත යොමු කරන්න මහන්සි ගත්තේ නැහැ. එහෙම උත්සාහයක් නැතුව ඒ යන සිටිවිල්ලට මම ඒ කියන්නේ සිටිවිල්ල යන බව දැනගෙන හිටියා. නමුත් දැනෙන සිටිවිලි එහෙම යන්නට හරින්නට උත්සාහ කළා වෙනදා මම ඒ සිතුවිලි විශ්ලේෂණය කරනවා. ඒ සිතුවිලි මෝහ සිතුවිල්ලක්ද එහෙම නැත්නම් ඒක ද්වේෂසාගත සිතුවිල්ලක්ද කියලා. ඒ ඒසේවත් මම විශ්ලේෂණය කරන්න ගියේ නෑ. ඒ සිතුවිල්ල එහෙමම යන්නේ නැහැ. එතකොට මේ නමුත් මට තිබුණු ප්‍රශ්නේ තමයි මේ විදිහේ සිතුවිලි යන්නට අරිනකොට සෑහෙන වෙලාවක් ගත වෙන බව මට දැනුණා. වෙනදා සිතුවිල්ල ඉවර වෙලා ඉක්මනට සිත ඒ කියන්නේ හුස්මට ලබා ගත්තත් මේ සෑහෙන වෙලාවක් මේ සිතුවිල්ල ගිහින් යනවා ඒ කියන්නේ සිතුවිල්ල සිතෙන්නේ නැහැ. නමුත් කන්තහනේ නෙමෙයි මේ සිත කියන தත්වයක් තමයි එතනදි දැනෙන්නේ. නමුත් මම ඒ පිළිබඳ එච්චර කලබලයක් ගන්න නැතුව එහෙමම භාවනා කරගෙන ගියා. ඒ අවස්ථාවේ ඔය ඔය කියන ඔය කියන සංසිද්ධි ටික වෙන විත්‍ය ඔබතුමියට දැනගන්න පුළුවන් වෙච්ච ප්‍රසන්ටේජ් එක 100ට කීයක්? මට එහෙම 100ට 50කට වැඩි කියලා හිතන්න පුළුවන්. දැනුණ ක්‍රමය. එතකොට ඊට පස්සේ මට ශාරීරික වේදනාවක් ඒ අවස්ථාවේ දැනුන්නේ නැහැ. බෙදරට මට සාමාන්‍යයෙන් මේ කකුල් වල වේදනාවක් ආවත් අද මට එහෙම දැනුන්නේ නැහැ. සිතවිලි එහෙම අඳුනා ගන්න නැතුව සිතවිලි යන විත්‍ය තේරෙනවා. අවසානයේ වෙලත් දැන් ගියා කියලාත් නිරීක්ෂණය වෙනවා. ඊළඟට තව ඊළඟ සිතවිල්ලක්. නමුත් ඒක මට හරියට හඳුනා ගන්න බෑ මේ සිතවිල්ල මේ සිතවිල්ල ඒ ආකාරයට නැහැ. කර්මක එහෙම කාලයක් මම ගත කළා සිතවිලි එන යන. එතකොට එහෙම අවස්ථාවක නිකන් නිදිමත ඇවිල්ලා මේ මට හිතුණා මේක මේ සිහිනයක් දකින්න දෙයක් වද්ද කියලා එහෙම හිතුණා. මොකද ඒ වගේ අදහසක් ආවා රූපේ පේනන විදියක්. නමුත් ඒ වුණාට මගේ හිත කඩා වැඩිපත්වත් එහෙම නිදි නිදි කියන ලකුණක් මන් තුලින් දැක්කේ නෑ. නිදි මතක් ඒ වගේම සිහිනයක් දකින්නවා වගේ දෙයක්. ඉතින් මම ඒ අවස්ථාවේ නම් හැබැයි හිතන්න ගත්තා. ඒ කියන්නේ මම පාන්දරත් නැගිටලා මෙච්චර මේ වෙලාව අරගෙන මේ භාවනා කරන්න ඉඳගත්තේ. ඒ වගේම සමහර වෙලාවට මගේ මරණයක් තින් බොහෝ ළඟ තියෙන්නත් පුළුවන් මට කාලේ නැති වෙන්න පුළුවන් භාවනා කරන්න. අන්න ඒ වගේ ගණන් ගන්න ගණන් ගන්න මේ කාලේ ඔක්කොම කටයුතු ටික රජයෙන් කරලාද? ගණන් ගන්න. <laughs> ඉතින් වගේ මම මෙනෙහි කරන්න ගත්තා මට කියන්න බෑ දැන් වයස අවුරුදු 67ක්. ඒක 60 66ක්. ඉතින් ඒක නිසා වැඩි කාලයක් නෑ. තව කරතිනෝ මගේ වයස අනිත් පැත්ත ගහුවොත් 73ක්. <laughs> ඒක නිසා මේ මම ඒ ආකාරයකට එහෙම මෙනෙහි කිරීම කරගෙන යනකොට අර නිදිමත ස්වභාවය ඇත්තරම නැති වුණාට අර උනන්දුවක් ආවා මට ඇත්ත මේ වෙලාව මම ප්‍රයෝජන ගත යුතුයි කියලා උනන්දුවක් ආවා. ඒ නිසා නැවතත් අර විදිහට මේ භාවනාවේ නියැලෙන්න පුළුවන් වුණා. සිතිවිලි එනවා ඒච්චර හඳුනා ගන්නෑ නැති වෙලා යනවා ඒ විදිහට. හුස්මත් දැනෙනවා නමුත් බලහත්කාරයෙන් හුස්ම හිතන්න ගියේ නෑ. මේ විදිහට මම පැයක පමණ කාලයක්ම භාවනාවේ හිටියා. ඊට පස්සේ එතනම ඉඳගෙන හිතන ආවර්ජනය කරලා බලන්න ඕන කියලා ටිකක් කලින් ආවර්ජනය කරලා දීපුවා වෙනදට වඩා. එහෙම වුණාම ඒ ආවර්ජනයේදී විශේෂ මතකයක් නැහැ සිතුවිලි ආවේක ගැන. ආවා ගියා කියලා ගොඩක් දැනුණට ඒක ඒ තරම්ම මේ මතක නැහැ. ඉතින් ඒක නිසා මට හිතුණා මේක මේ භාවනාවක් හරියට වුණාද නැද්ද කියන සැකයකුත් ආවයි අවස්ථාවේ. ඒ නිසා මම ඉතින් ඔබ වහන්සේගෙන් ඒ ගැන අසාධන ගතිය යුතුයි කියලා ඒ වෙලාවෙම හිතුවා. ඒ ඉතින් ඒ වෙලාවේ මම හිතලා එහෙම ලියන්න පටන් ගත්තා. ඉතින් ඔබ වහන්සේට මම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඔබ ඔය වගේම අනිත් දවස්වලත් කමඨං වර්තා ලියනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ එදාම ලියනවා. ඔය කියන හැටියට කියන හැටියට නෙවෙයි. මම අලුත්ම කතාවක් කියන්නම් භාවනාවේදී අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්න බලනවා. ඉගෙන ගන්න පටන් ගන්නවා. සිහිය කැඩෙන වෙලාවේදී ඒක ගැන සිහියෙන් ඉන්නේ කොහොමද? සිහිය තියෙන වෙලාවේදී සිහියෙන් ඉන්නේ කොහොමද? සිහිය තියෙන වෙලාවේදී සිහිය පවත්වා ගන්නෙ කොහොමද? සිතවිල්ලේදී සිහිය පවත්වා ගන්නෙ කොහොමද? සිතවිල්ල නැති වෙලාවේදී සිහිය පවත්වා ගන්නෙ කොහොමද කියන මේ හැම එකක්ම අපි ඉගෙන ගන්න භාවනාවේදී තමයි. එතකොට හොඳම කාරණේ වෙන්නේ අපේ භාවනාවට වාඩි වෙලා යන්න හොඳ නෑ හරියට අර බිලී පිට අරගෙන වතුරට යන්නම හොඳ නැහැ මාළු අල්ලනවාම කිලිප. මොක නිකන් අරන් ගිහින් නිකන් නිකන් දාගෙන ඉන්න ඕනේ. අර මොකක්ද ඇමන් කියන එකක් එල්ලලා නිකන් වතුරට දාගෙන ඉන්නවා. මට මතකයි අපේ කාලේ ඉස්කෝලේ යන කාලේ මේ පන්ති යාළුවෝ ටිකත් එක්ක මාවත් එක්කන් ගියා බිලී බාන. මං ගිහිල්ලා මට දුන්නා බිලී පෙත්තක් දීලා ඔන්න කල්ලන් ඉන්නයි කියලා. මං ඉතින් අල්ලගෙන හිටියා. මට කැම ටිකක් දුන්නා. මාළු වෙනවා මුන් ටික ලස්සනට කනවා වටේ. මම මොනාවක් කරන්න ගියේ නෑ. මුන් කෑම නෑනේ කන්න දුන්නා. අවසානට කොහරි මාව එළෙව්ව මේ මම පව්කාරයෙක් මට අහුවෙන්නේ නැහැ කියලා මම. කොහොම හරි කමන්නේ නෑ. භාවනාවට යන්න නාකයි ආනපානේ බලන්ට කිව්වේ. අපි හිත හදාගන්න ඕන භාවනාවට යන්න ඕන අපි සිහින් ඉන්නවා කියන එක. සිහින් ඉඳ උත්සාහ කරනවා කියන බලාපොරොත්තුෙන් හො අදහසක්. එහෙම වුණාම අපිට ඔය හුස්ම දැනුණා හෝ නැතා හිත ගියා හෝ නැතා ඒ හැම එකකටම අවධානය ලක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔකට සාංශි භාවිතා කරන වචනේ තමයි සාදර වෙන්න පුළුවන්. ඒක විශේෂයි. ඇත්තටම කියන්නේ ඒක බොහොම බොහොම විශේෂයි. මට මතකයි ඔබතුමියගේ මුල්ම කාලේ කමඨාන් වார்த்தාව තිබ්බ අර සද්දවලින් එහෙම ගැටලු තිබ්බා කියලා. දැන් එනකොට එහෙම මොකක්ද කියන්නේ? ස්වාමිනාස දැන් ඒ දැන් ඒ පිරිත් යන්නේ නැහැ මේ කාලේ. ආ අර වටපිටාවේ ඒ શબ્දේ පිරිත් සංජායනා කෙරෙන්නේ නැහැ වටපිටාවේ. එහෙමයි. ඉතින් මම විශ්වාස කරනවා භාවනාව තුළදී තමයි අපිට මේ මේ වගේ දේවල් හැම එකක්ම ඉගෙන කියා ගන්න පුළුවන්කම තියෙන්නේ. කොහොම නමුත් බය නැතුව ඔය හැම එකකටම වෙන්න දීලා බලාගෙන ඉන්න බලන්න. එහෙමයි සම්මාස. මොකක්වත්ම කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් තමයි හොඳම වැඩේ තියෙන්නේ. කොහොම නමුත් මූලිකව අපිට යමක් කරන්න තෝරනකමකුත් තියෙනවා අපිට පුරුදු නැහැ නැත්නම් අනිත් එක තමයි හිතන්න නාකයි භාවනාව කරන පැයම සිහියෙන් ඉන්න ඕන කියලා. හිතට අවසර දෙන්න යන්න. යන්න දෙන්න. ඕ හිතට හිතන්න දෙන්න. හරියට පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න දෙන්න වගේ තමයි. හිතට හිතට දුවන්න දෙන්න. හිතට යන්න දෙන්න. ඒක හිතේ ස්වභාවය. ඒක ඒක ඒක ඒකේ තියෙන ස්වභාවය. ඔබතුමී වෛද්‍යවරියක් හින්දා දන්නවා ඇඟට ලෙඩ කියනේවා තියෙනවා. ඇඟේ ලෙඩ තියෙනවා කියන. මේ ලෙඩේ වුණාම ඒකත් එක්ක උත්තුමෙන්ට නාකයි ඒ ලෙඩේට එහෙම තියෙන දෙන්න ඕනේ. එතකොට හොඳ වෙලා යනවා. තුවාලයක් එහෙම වුණොත් එහෙම අපි ඕකේ වැඩි ඇඟිලි ගහන්න ගියොත් ඒ තුවාලේ වැඩි වෙනවා වගේ. අපි ඒකට බෙහෙත් ටික දාලා නිදහසේ තියලා තිබ්බම හොඳ වෙනවා. ආන් ඒ වගේ අපි භාවනාවත් අරගන්න බලමු. භාවනාවේදී අපිට සිහිය දියුණු වෙන්න ඉඩ දෙමු. එතකොට මේ සිද්ධ වෙන්නේ ඒක තමයි. අවුගිය වතාවදී මට මතකයි ඔබට මේ කිව්වා ඌව ඇනලයිස් කරා කියලා සිතුවිලි ගොඩවල් වලට දාලා ඉන්නේ කියලා කල්පනා කරන්න ගියා කියලා. නමුත් දැන් එහෙම එකක් නැහැ. ඒක දිහා බලාගෙන ඉන්න බලනවා. හැබැයි අවුලක් වෙලා තියෙනවා. මොකද්ද? ඒ බලාගෙන ඉන්නේ ඒකාකාර වෙලා තියෙනවා. ඒ ඒකාකාර වෙච්ච හන්දා හිත කොහොමද ඔබද මේ දන්නවා? ඒකාකාර දෙයක් තප්පර ගන්න තිබ්බොත් එහෙම නින්දර කිට්ටු වෙනවනේ. ඉතින් එක සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒකින්ද අපි ටිකක් සූක්ෂම වෙන්න ඕන වගේ අවස්ථාවකදී හිත පිට යනවා නම් ඒ හිත පිට යන එක තේරුම් අරගෙන ආපස්සට ශරීරයට එන්න. ඒක එතකොට ආනාපානයට එන්න අමාරු වෙන්න පුළුවන් අපිට හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන් ආස්වාසය තම ආස්වාසයක්. ශරීරයේ කොහේ හරි අහු වෙනවා නම් ආන් ඒ වගේ තැනක් නිමිත්තක් හදාගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේ තැනක් සකස් කරගන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඒක තමයි අපි අර ආපස්සට එන්න භාවිතා කරන නිමිත්ත අරමුණ වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ දෙයක් භාවිතා කරන එක සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා. යෝජනා කරනවා. ওই විදිහට භාවනාව තවදුරටත් අපි ඉදිරියට කරගෙන යමු. කරගෙන යන අතර අර කල්පනාවට යම්තා ගිඩක් දුන්නා වුණාට ඒ දේ ඒ දේ කල්පනා වෙනවා නම් ඒක තේරුම් අරගෙන භාවනාව කරන්න බලන්න. ආස්වාසේ සහ ප්‍රාස්වාසේ කියන එකට ආමා ඊට කලින් තිබුණා නම් හිතක් මේක නාසිකාග්‍රේ තුලම සිට වෙන්න ඕන ඕ එතනමයි බලන්නේ කියලා දැන් වෙනකොට හිත හදාගෙන තියෙනවා අර කියන කෝණිකත්වයෙන් නිදහස් වෙනවා. අර අර අර මේ කියන අර මුල්ලක් හොයන්න බලන ඒ ඒ තත්ත්වෙ නිදහස් වෙන දැන් ටික හිත විවෘත කරගෙන තියෙනවා නෑ. කොහෙත් එකයි ආස්වාසයක් දැනෙනවා නම් ඒ දැනෙන එක විතරක් දැනගන්න. ආන් ඔය වගේ ඔය කොහෙත් එකයි කියන්නේ කල්ලගන්න ලේසි වෙන්නේ කොහොමද? ඊට කලියෙන්ම අර ශරීරය දැකලා ඒ ශරීරයේ හැම තැනකටම යන්න පුළුවන් වෙන විදිහේ විවෘත හිතක් හදාගත්තා නම් ආස්වාසිය සහ ප්‍රාස්වාසිය කියන දේ විවෘතව දකින්න අපිට හරිම ලේසියි. මොකද ඒක ඊට කලින් අපි පුරුදු කරලා තියෙනවා. ඒක හන්ද මගේ යෝජනාව දෙන්නේ අර මාළු බාන්නේ ගිහිල්ලා නිකම්ම බිලි කොක්ක දාගෙන ඉන්නවා වගේ භාවනාවට වාඩි වෙලා නිකම්ම ඉන්න ආනපානයට එන්න දීලා. එතකම් ශරීරයේ පේනවා නම් ශරීරය දැනෙනවා නම් ඒ දේ පොඩ්ඩක් දකින්න බලන්න ශරීරේ පිටින් නම් පිටින් ඇතුලෙන් නම් ඇතුලෙන් ඒ විදිහට පොඩ්ඩක් ස්පර්ශ කරන්න බලන්න දැනගන්න බලන්න චුට්ට චුට්ට ආනාපානයට අපි පිටු වෙන්න බලන්න ඔය කියන පටවි ධාතුව අල්ලන්නේ කියතරම් ආයෝ ධාතුව අල්ලන්නට වඩා ඉතින් ඒක හන්දා අර චුට්ට චුට්ට මේකට එන්න බලමු ආනාපානෙ පොඩ්ඩක් තේරෙන්නත් පුළුවන් එතකොට අපි මේ ඉගෙන ගනි ඕක තුල ගොඩක් කාලයක් කරන්න උනම ආ ඉස්සෙල්ලා ආනාපානය මට සුසුම් වාර 4කදී හිත පිට පැන්නා. ආ ඊළඟ වතාවට සුසුම් වාර 6කදී පිට පැන්නා. ආන් ඒ වගේ අර චුට්ට චුට්ට ආශ්වාසය සහ ප්‍රාශ්වාසයත් එක්ක ඉන්න පුළුවන් වෙන විදිහේ හිත අපි චුට්ට චුට්ට හදාගන්න. ආන් ඒකයි අතරම කියනවා නම් දියුණු කරගන්න ඕන. මම හිතනවා ඒ කියන දේ කරගන්න පුළුවන් කමක් හම්බ වෙවි කියලා. පුළුවන් තරම් භාවනාවට හිත යොමු කරන්න ඕන. සාමාන්‍ය ජීවිතයේදී සිහිය කියන එක සාමාන්‍ය ජීවිතේ භාවිතා කරන මෙවලමක් ගානට ගන්නට බලන්න බොහොම හොඳ සංකල්පයක් තමයි බොහෝ පින්තෙරන් සර්ණයි අවසරයි ස්වාමීන් වහන්සේ ආ මිතුරන් සර්ණයි සරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ එදිනදා කටයුතු වලදී බොහෝ දුරට සතිය පැවැත්වීමට උත්සාහ කරමි. සක්මන් භාවනාව කිරීමේදී පාදයේ එසවීමේදී පාදයට දැනෙන සැහැල්ලුව ඇති වී නැති වී යාමද ඉන්පසු ගෙන යාමේදී දැනෙන සැහැල්ලුව ඇති වී නැති වී යාමද තැබීමේදී පළමුව විලුඹ පෙදෙසට දැනෙන තදගතිය ඇති වී නැති වී යන විටම ලොකු ඇඟිල්ල ප්‍රදේශයේ තදගතිය ක්‍රමානුකූලව පොඩි ඇඟිල්ල පැත්තට දැනී ඇති වී නැති යන ආකාරයේද හැරීමේදී පාදයේ ශරීරයේ හැරීමටද සතිය පවත්වමින් සක්මන් භාවනාව කර සතිමත්ව පර්යංක භාවනාව කෙරුවෙමි. ආස්වාස ප්‍රස්වාසයට සිත නොයයි ශරීරයේ සැහැල්ලුවට සිත යයි. ආස්වාස ප්‍රස්වාසයේ තියෙන බව සමහර වෙලාවට සියුම්ව දැනේ. හිස ප්‍රදේශයේ සැහැල්ලු ගතිය දැනේ. ක්‍රමානුකූලව පහළ ප්‍රදේශයට ටිකෙන් ටික වැඩිවන සැහැල්ලුවක් දැනේ. මෙම සැහැල්ලුව තියෙන ප්‍රදේශයේ ආලෝකමත් ගතියක්ද සැහැල්ලුව නැති ප්‍රදේශයේ ආලෝකමත් ගතියක් නැති බවද දැනේ. ටික වේලාවකදී මෙම සැහැල්ලුව අඩුවේ. එක් එක් ප්‍රදේශවලට දැනීමද පැවතීමද නැතිවීමද දැනේ. මෙම අවස්ථාවලදී යම් සිදුවීමක් සිදුවන නැති වෙන බව දුටු වෙමි. සමහර විට එය ශරීරයේ පැද්දෙන ආකාරයක්, රැලි නැගෙන ආකාරයක්, යමක් ගැටෙන ආකාරයක් විය හැක. ඒ මට විස්තර කිරීමට අපහසුය. පැයකට ආසන්න වේලාවකදී ශරීරයේ යම් තැනක වේදනාවක් දැනීමද එය දෙස බලා සිටීමේදී එය ටිකෙන් ටික අඩු වීමද තව තැනක වේදනාව දැනීමද ටිකෙන් ටික අඩු වීමද දැනේ මේ මාගේ කමඨහන් විස්තරයයි ස්වාමින් වහන්සේ උපදෙස් බලාපොරොත්තු වෙන්නේ. කියන හැටියට මට සක්හන බොහොම හොඳට ක්‍රියාත්මක වෙලා තියෙනවා. පරයන්කට ආවට පස්සේ ආනපානයට හිත යන්නේ නැත්තේ ඒක සාධාරණයි වෙන්න පුළුවන්. මොකද සක්මනේදී ශරීරයට නැත්තම් අර රළු ස්වභාවයට අපි කියන්නේ පටවි ගතියට කියන. අන්න ඒකට හිත ගිහිල්ලා තිබිච්ච හින්දා ඒකේ හිත තිබෙ හින්දා එයා හුරුයි ඒක තුල ඉන්න. හැබැයි අම්මා එතනදී මට කිව්වේ ඔය කකුල ප්‍රදේශය ගැන කිව්වා, ඇඟිලි ගැන කිව්වා, සහ ඒ වගේ තියෙන මෘදු සැහැල්ලුකම් ටික ගැන කිව්වා. එතකොට අම්මේ මම හිතනවා යටිපතුල් ප්‍රදේශය විශේෂයෙන්. එතකොට ඔබතුමියට පරයන්කේට ආහම වේදනාව ආවේ යටිපතුලේද නැත්නම් වෙනතක්? නෑ වේදනාව ආවේ ස්වාමින්වහන්සේ කකුල පැත්තේ. කකුල එතකොට මේක යටිපතුල සම්බන්ධයක් නැති තැනක නේද? එහෙම. නෑ නැහැ ස්වාමීන් වහන්සේ යටිපතුල සම්බන්ධයක් නැහැ. මම බද්ද පරයන්කෙන් තමයි ස්වාමීන් වහන්සේ වාඩි වෙන්නේ. අද්ද පරයන්කෙන් අද්ද පරයන්. එතකොට කමන්නේ බ්‍රාහ්මණට පුළුවන් නම් කොහොමද කියන්නේ එතුමිනිය පුතග ඒ ප්‍රශ්නයක් නෑ. අතම කියනවා නම් තායිලන්තෙට ගියාට පස්සේ පාසකම්මල වගේ හිටියා. අටිනියක් දවසේ. ඇය හයක් විතර මේගොල්ලෝ පద్මාසනේ හිටියා කියන්නේ. පැය 6ක් විතර ඒ බණ කියන රෑලි වෙනකම් මම ඔක්කොම ටික මේගොල්ලෝ හැවෙ පද්මාසනේ මට හරි මට ඉන්න බෑ කියලා ඒක කොහොම හරි කම පහසු ඉරියව්වක් හදා ගන්නවා මට කියන්න ඕන වෙන්නේ මේකයි අර සක්මනේදී ඒ ඇතිවෙච්ච බුදු සහැල්ලු ගුණය ඔබතුමිය පරයන්කේට ආවම අපි කරන්න පුළුවන් නම් හොඳ දේ තමයි ඒ වගේ බුදු සහැල්ලු ගුණයක් ශරීරයේ තව තවත් පැතිවල වර්ධනය කරගන්න පුළුවන් නම් අන්න ඒකයි දක්ෂතාව. අන්න ඒක ඒක ඒක බොහොම විශේෂයි කියලා මට කියන්නේ. ඒක කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. අහන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ වගේ මුදු සැහැල්ලු ගුණයක් හදා ගන්න බලන්න. සමහර විට ඒක අල්ලන්න ඔය ආස්වාසිත ප්‍රාස්වාසය දකින්න වෙන්නත් පුළුවන්. ඒක නොදැකුනේ අර වැඩිපුර අවධානයක් අර ශරීරයේ පහළටම නැතිනම් පාදවලටම යොමු කරලා තිබිච්ච හින්දා වෙන්නත් පුළුවන්. ඒ කොහොම නමුත් ඔය ඔය වගේ සමාන වගේ ලක්ෂණයක් පරයන්කය තුලදීත් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් ඔබතුමියට හම්බ වෙයි. කොහොම වුණත් ඒ හම්බෙච්ච තැන ගැන වුණත් ඔබතුමිය බොහොම මධ්‍යස්ථ මතධාරී වෙච්ච විත්‍යක් තේරෙනවා කමඨහන් වර්තාවේ. මොකද ඒක නිදහස් වෙලා යන තාක්කල් ඉන්න පුළුවන් වෙච්ච බවක් ගැන කියවේ. ඉතින් ඒක හන්දා ඔය කියන අර ඇති නැති වීම තේරුණා කියප එක බොහොම හොඳ කාරණාවක් ඒකත්. ඒ වගේ ලක්ෂණ හෝ අර අර කියන විදිහේ ඒ මුදු වගේ ඒ මුදු සැහැල්ලුකම පුළුවන් නම් බලන්න ශරීරයේ අනික් ඇතිවලට පුළුවන් තරම් වර්ධනය කරගන්න බලන්න, කිට්ටු කරගන්න බලන්න, ඈද ගන්න. මොකද එහෙම මෘදු බවක් ඒ පැත්තේ තිබ්බනම් ගමේ වේදනාවක් ඉන්න තියෙන ලක්ෂණ ගොඩාක් අඩු වෙනවා. අපිට ඒක ශරීරයේ වෙන පැත්තකින් වේදනාවක් කුරිකමක් වගේ දෙයක් කිට්ටු කරවන්න හේතු වෙන්නේ මේ පැත්ත ගැන එච්චර අවධානමත් නොවිච්ච හින්දා. එතකොට අර අර අර කායනුපසනාවට නැත්නම් ශරීරයේ තියෙන ওই පටවි කොටසට හිත හොඳට ආපුහන්දා ඒකේ තේරුම ඇත්තටම කියනවා නම් එයා අපිට ඉඟි කරලා කියන්නේ දැන් ආනාපානයට යන්න හදන්න එපා. ඔයාට ශරීරයේ මේ තියෙන මේ රළු කොටස් වල හොඳට සිහිය පවත්වන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ ඒ පැති මෘදු කරගන්නත් පුළුවන් තරමේ සිහියක් තියනවා කියන. tempat සමගුත් එක. ආන් ඒකෙන් නම් ප්‍රයෝජනය ගන්න. තං නිමිත්තං උග්ගන් හාත් සූද සූත්‍රය. ඒ නිමිති ඉගෙන ගන්න බලන්න ඕන. මේ අපි ඒ නිමිති ඉගෙන ගත්තා නම් එහෙම ඒක වර්ධනය කරන්න පුළුවන්. ඒක හරියට වර්ධනය කරා නම් අර ආරක්ෂණයට වැඩිපුර සන්තෝෂම් හම්බ වුණා වගේ අපිට ඔය කියන මෘදු සහැල්ලු ගුණය මුළු ශරීරේ පුරාම වර්ධනය කරගත්තත් පුළුවන් කමක් හම්බ වෙනවා. එතකොට ඊට වඩා ඔගේ කරදර කරන බාහිර සාධකයක් වෙන්න පුළුවන් අර අපේ අර පරණ වෘද්ධට වගේ තියෙන ඈ ආනපානෙ බලන්න ඕන කියලා වගේ කියන අර අපේ අර වෙනමන අවශ්‍යතාවය. නමුත් ඔය කියන ලක්ෂණවල හිත හිතට පළපදියම් වෙලා ඉන්න ඉඩ හරි. හිතට හිතට රෝපණය වෙන්න දෙන්න හිතට හිතට සැරිසරන්න ඉඩ දෙන්න. මේ දේවල් වල. පුළුවන් නම් ඒ ශරීරයේ තියෙන තැන් කීපයක් වගේ අල්ලන්න පුළුවන් නම් නැත්නම් ඔය කියන වගේ මෘදු සහැල්ලු ගුණයක් තියෙන තවත් තැන් මොන හරි තියෙනවා නම් ආන් ඒ ටික දකින්න කරන්න බලන්න උත්සාහ කරන්න බලන්න මම හිතනවා එහෙම වුණොත් එහෙම ආනාපානය නැතිව වුණත් ඔය කියන පසදි ගුණයෙන් මුළු ශරීරයම වර්ධනය කර ගන්න පුළුවන් තැනකට එන්න පුළුවන් කියලා. මම හිතනවා ඒක ඉන් වේවි කියලා. ඒ හැරගත්තොත් එහෙම භාවනාව ඇතර හොඳ සිද්ධ කරගෙන සාමාන්‍ය ජීවිතයේදීත් බලන්න පුළුවන් තරම් සිහිය දිනු කරගන්න මෙහෙට එන්න සාමාන්‍ය ජීවිතයට කුටිම වෙන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ සාමාන්‍ය විදිහට වැඩ කරන අතරතුරම සතිමත් වෙන්න බලන්න සිහියෙන් ඉන්න බලන්න සාමාන්‍ය ජීවිතේ දේවල් වලටම සිහිය ඇඳ ගන්න බලන්න මම හිතනවා ඒක බොහෝ කාලයක් තාප්පේ සුදුසු පවතී කියලා ඒකෙන් විවාහ පිළිබඳව එහෙමයි ස්වාමීන් අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස මට මේ බද්ද පරියන්කිනුත් දැනට මෛත්‍රී භාවනාව කරනකොට පැය භාගයක් විතර මම ඉන්නේ එහෙමයි මීට ඉස්සර මම බද්ද පරියන්කෙන් තමයි භාවනාව කළා පැයකට ආසන්න වේලාවක් මට රේණුකානි චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේගේ පොතක කියවන්න දැක්කා අර්ධ පරියන්කේ තමයි ස්ත්‍රීන්ට සුදුසු කියලා මම ඒකෙන් පස්සේ මේ අර්ධ පරියන්කෙන් වාඩි වෙන්න පටන් ගත්තා මෙහෙම සංසේ බොහොම බොහොම උදාහස් සංස කෙනෙක්. එතකොට මොකක් හරි තියෙන අදහසක් එක එහෙම කිව්ව වෙන්න පුළුවන් අම්මේ. හැබැයි භාවනාවක් දීර්ඝ විදිහට කරන කෙනෙක් නම් අපි එතකොට අපිම අපේ ඉරියව් වල තියෙන සංවරතාවය තේරුම් ගන්නට ඕන මම හිතන්නේ. අමතක අපේ අම්මා දවස් දෙකක් එක දිගට සිල් සමාදන් වෙලා තිබ්බා දැන් දෙකේ. කියන්නේ කොකර විශේෂත්වයකට කොහොම හරි ඊට පස්සේ මට කෝල් එකක් දීලා කිව්වා අපේ හාමුදුරනේ මගේ බිල්ලේ අමාරුවක්. පස්සේ මම ගත්තකට මෙහැව්වේ අම්මා වාඩි වුණේ ඒක ඇලේකට නේද කියලා. අම්මා ඔය කියන විදිහ ඔබතුමේ කියන විදිහම තමයි. කිව්වා ඕකේ. මම කිව්වා එහෙනම් පැයක් හමාරක් අනික් ඇලේකට වාඩි වෙලා ඉන්න. එයා මට කිව්වේ බෙහෙතු කරගෙන. ඉතින් අනික් ඇලේට වෙලා ඔය ටික වෙලාවක් වාඩිලා හිටියට පස්සේ ඒක හරි ගියා. හේතුව තමයි අර ශරීර ඉතින් ඒ වගේ දෙයක් තියෙන පුළුවන් අපි කාලයක් තිස්සේ භාවනා කරලා භාවනාවට සුදුසු සුදුසු ඉරියව්ව තීරණය කරගන්න බලමු. අපි හිතමු ස්වාමීන් වහන්සේ ඔය කියන්නේ ඔය චුට්ටක් භාවනා කරන කෙනෙක් විතරක්. නමුත් දීර්ඝ කාලයක් කාලයක් භාවනා කරනකොට අපිම දැනගන්නවා අපිම ඉගෙන ගන්නවා මොකක්ද හොඳම ක්‍රමය කියලා. මොකද මමත් ඔය භාවනාවට භාවනාව ගැන සාකච්ඡා කරන්න යන එක සංස කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ භාවනාවට වාඩි වෙන්න කලින් කොට දෙකක් විතර තියලා ඒක උඩ තමයි වාඩි නමුත් සමහර සමහර ආචාර්යවරු උපදෙස් දෙනවා එහෙම වාඩි වෙන්න එපායි කියන. ඒක වැරදි කියන. නමුත් උන්වහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලේ මම හිතනවා දැන් අවුරුදු 70කටත් වඩා වැඩි භාවනාව අවුරුදු 30ක් 40ක් විතර කරලා තියෙනවා. ඒ සම්පූර්ණ කාලය තුලම ওই විදිහට තමයි කරන්නේ. ඉතින් එතකොට අර අපිට හරියන ඉරියව්ව මම හිතනවා මේ අපිම හිමිට අල්ල ගන්න ඕනේ කියලා. එහෙම වුණා නම් ප්‍රශ්නේ හරියනවා. එහෙමයි. එතකොට පොතපත තියෙන ඒවා හොඳයි නරකත් නැහැ. ටිකක් අර අත්තන් ගන්නාති අනත්තානම් හිංසිටි කියන්නේ ඇයි? අර්ථය අරගෙන අපි අනත්ත්‍ය පොඩ්ඩක් තියෙනවා නම් බැහැර කරන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඒ වුණාම අර අපි අපේ අර වෙන වෙන පොත්පත් වගේ හෝ දේවල් විශ්වාස කරනවට වඩා අපේ ප්‍රායෝගික දැනුම අපි විශ්වාස කරන්න පටන් ගන්න කාලයක් යනකොට. එතකොට තමයි යන්නේ අපි ස්වාධීන වෙන්නේ. එතකොට තමයි නේද? අත්ත දීපා විහෙරත කියන තැන එතකන් අපි නිකන් අපි අපිට දූපතක් නෙවෙයි වගේ නියම්. එතකන් අපිට වෙන කවුරු හරි පිළිස්තරණක් වෙනවා වගේ එකක් තියෙනවා. මේක හන්දා අපි භවනාව තුල මේ ලැබෙන ප්‍රායෝගික අධ්‍යයනය කම ඉඳ දෙන්න. පහන්සල වැරදි නෑ. ඇයිදිලට දුක කියනවා. එහෙම වැරද්දක් නෑ. නමුත් අර මම හිතන්නේ ඒ උන්වහන්සේට තියෙන මැත්තේ අර කෙටි කාලීනව භාවනාවක් නැත්නම් ඉන්න පුළුවන් මට තේරෙන්නේ. ඉතින් දීර්ඝ කාලයක් භාවනාවක් කරලා බලන්න. ඔව් කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කුෂන් එකේ වාඩි වෙලා බද්ධ පරයන්කේදී කකුල් පල්ලෙහාට පොඩ්ඩක් කුෂන් එකෙන් පොඩ්ඩක් පල්ලෙහාට ගියාට කමක් නැද්ද කකුළු මේ පාදත් මේ කුෂන් එකේම තියාගන්න ඕන ස්වාමීන් වහන්සේ කොහොමද හරි කොහොමත්ම නෑ මම ඇත්තම කියනවා. පහුගිය දවස් ටිකේ සොෆිකෙන් දැන් ටික කාලයකට කලින් මගේ ධනිෂ්ඨ මාරුවක් තිබ්බා. මට පරයන්කේට යන්න බෑ. එක උගලක් නමා ගන්න පුළුවන්. නමුත් මම දන්නවා පරයන්කේට වැඩි වුණාම ලේසි කියලා ටික වෙලාවක් වැඩිපුර ඉන්නත් පුළුවන්. ඉතින් මම මොකද කරේ? එක කකුලක් දිගේ අරලා අනික කකුල නමාගෙන ඉන්නවා. මේක ඇත්තටම ඉරියව්වක් හෝ එහෙම දෙයක් ඇත්තටම නැහැ. මේකේ තියෙන්නේ සිහිය වැඩ පිළිවෙලක්. මේක අර මාර්ච් පාස් එකක තියෙනා වගේ අර ආමියකේ උගන්වනවා වගේ සමුදාවේ උගන්වනවා වගේ එහෙම වැඩ පිළිවෙල මේක නෑ. මේකේ තියෙන අපි ජීයෙන් ඉන්නවද නැති කියන ලක්ෂණය. හිතන්න කවදා හරි දවසක අපිට ලෙඩක් හැදුණා කියන්නේ කකුල කෙලිම තියාගන්න ඕනේ කියලා එක්ක හොල. භාවනා කරන්න බෑ නැත්නම්. එහෙමයි සර්. ඔව් ඒකෙන් තමයි අපි අපි අර අර අජන්චාහමු තමයි කතාව කිව්වේ. මුලදී මම පොත්පත් විශ්වාස කරන්න උනාට වෙන වෙන අයගේ උපදෙස් විශ්වාස කරන්න උනාට පස්සේ පසු කාලීනව භාවනාවේ අත්දැකීම විශ්වාස කරන්න. අපි අත්දැකීම් විශ්වාස කරන්න. ඒකේ තියෙන එක කතාව අපිට ඇත්තටම මොකද්ද පුළුවන් ඔලේ අපි ඇත්තටම මොකද්ද ඒකත් එක්ක ගමන්නේ. ඕම්පුරයි ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් සිද්ධ වෙනවා නිදුක් නිරෝගී භාවය ලබා ගන්න. සාදු සාදු කමඨාන් වාර්තා ඉවරද? නෑ මම එහෙමනම් මේ මට පොඩි භාවනා ගැටලුවක් තියෙන ස්වාමින් වහන්සේ මම මේ ඒක මම අර කමඨහන් වාර්තා විදිහට ලියලා නෑ නමුත් ඒක මම දැන් භාවනා කරගෙන යනකොට මේ හදාපු ගැටලුවක් මම දැන් මේ මම මේ අපේ කුසුමක් එක්කත් පොඩ්ඩක් සාකච්ඡා කරා ඉස්සෙල්ලා දැන් අපි අර වහන්සේ උපදෙස් දෙන විදිහට දැන් අපි පොඩ්ඩක් සක්මන් කරලා ඊට පස්සේ භාවනාවට වාඩි වුණා. ඉතින් ඊටාම විනාඩි 5ක් 10ක් වගේ කාලයක් ඇතුළත වගේ හුස්ම රැල්ල තුනී වෙලා එතකොට අර හිත සංසුම් භාවයටපත් වෙනවා සිතුවිලි නවතිනවා දැන් ඒ වගේ தත්ත්වයේ ඉඳලා සිත එන දේවල් දිහා බලාගෙන යන ශබ්දයට සිතුවිලි එනවා යනවා වේදනාවට. නමුත් අර සිත ක්‍රියාත්මක විදිහෙන් යමක් මේ යමක් අර විශ්ලේෂණය කරනවා හෝ ඒ වගේ නිකන් විදර්ශනා වගේ දෙයක් කෙරෙන බවක් පේන්නේ නැහැ. දැන් මං හිතන්නේ pāli වචනයකට අර අනිශ්චිතෝත විහෙරති කියන වගේ අන්නේ தත්තේ ඉන්න බව තමයි පේන්නේ. ඉතින් මට මේ දැනගන්න ඕනේ දැන් මේ தත්ත්වය අපි ඉන්න ගමන් දැන් අපි ඇත්ත වශයෙන් අර ඇතිවීම නැතිවීම මේ වගේ අර එහෙම අපි වැඩි දියුණු කරගන්න ඕනේද කියලා දැන් වේදනාවක් එනවා ඒක යන බව තේරෙනවා නමුත් ඉතින් අර ඒක වැඩි දියුණු වෙන ආකාරයක් පේන්නේ නැහැ ඉතින් එහෙම වෙනකොට මේ අපි කොයි වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න ඕනේ කියන එකයි මම ඔබ වහන්සේට යොමු කරලා උපදේශක් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තම කියනවා නම් භාවනාව තුළ තියෙන ප්‍රශ්නෙට උත්තරේ භාවනාවෙන්මයි එන්නේ. දැනට ඔය තේරෙන ඇතිවීම සහ නැතිවීම තමයි සාතේ අපේ තියෙන හිතේ tempatකමේ මට්ටමට අපේ තියෙන සිහියේ මට්ටමට වීර්යයේ මට්ටමට පස්සද්ධි ගුණයේ මට්ටමට සමාධියේ මට්ටමට සාපේක්ෂ වෙන ඥානය. ඒක තමයි අපිට තේරෙන්න පටන් ගන්න. එතකොට ඕකත් එක්ක බොහෝ වෙලාවක් හෝ බොහෝ කාලයක් තුල ඇඳිලා ඉන්නකොට තමයි හැබැයි පළවෙනියෙන්ම ඕකට සාධක වෙන්න වෙන්නේ. ඕක ඕක ඕකත් එක්ක මනාප වෙන්න. ඕකට යථාලාභ සන්තුෂ්ටි කියන වචනේ තමයි කියන්නේ මෙතනට. ඔය ලැබෙන ඇතිවීම සහ නැතිවීම නැත්තම් ඔය දකින්න ඒ කාරණාවෙන් සතුටු වෙන්න බලන්න ඕනේ. හැබැයි ඔයිට වඩා වෙනස් වෙනවා සමහර ආචාර්යවරු කියන කතාව එහෙම එකක් වුණාම බාහිරින් ආයෙ මෙනෙහි කරන්න පටන් ගන්න කියන එකක් තමයි කියලා දෙන්නේ. එහෙම වුණාම ආපස්සට මුලට යන්න පුළුවන් කියන එක තමයි මේදාවි හැමදුරන්ගේ අදහස. කොහොම නමුත් ඔය කියන ලක්ෂණය තුල වැඩිමනක් ඉන්නකොට තමයි වැඩිමනක් ඉඳීමේදී තමයි ඔయిత එහා ගියපු සමහරක් එක වචනෙන් කියන්න වෙනස් වෙන තරම් වෙන විදිහේ ඇතිවීමක් සහ නැතිවීමක් වගේ දෙයක් මේක ඇස්සේ තියෙන විදිහ තේන්න පටන් ගන්න. හැබැයි ඒක අපිට අර හදිස්සි වෙන්න පුළුවන් බාගදා අපිට උමනා වෙන්න පුළුවන් ඒක විගහාට විගහාට වෙන්න ඕන නමුත් ඔය කියන ඔය දකින්න විදිහේ මෘදු සහැල්ලු භාවය බලනකොට මෘදු උනේ සහැල්ලු උනේ මොන පැත්තෙන්ද? එතකොට ඒ ඊළඟට මෘදු වුණාට පස්සේ නම් මේ වේදනාව වලට ඇති වෙන්නේ ඒ ඇති වෙන වේදනාව වලට ඇති වෙන්නේ මෘදු වෙච්ච පැත්තට නැති පැත්ත. අන්න ඒ වගේ විමර්ශනය කරන්න බලන්න දකින්න ගොඩාක් කාරණා තියෙනවා. ඉතින් සූක්ෂම ඥානය තියෙනවා නම් ওই කියන පොඩි දැනකිනුත් මොනවදයක් කරගන්න පුළුවන්කමක් තියෙන්න පුළුවන් කියලා සූත්‍රවලත් කියනවා. කොහොම වුණත් කොහොම වුණත් අපිට දැනෙන්න ඔය තේරෙන ඔය මුදු සැහැල්ලුකම ශරීරේ පුරාම වර්ධනය වෙලා තියෙනවද? එහෙම නැත්නම් කොටසද? ඔය කියන වේදනාව අල්ලන්න පුළුවන් දුක් වේදනාවේද, සැප වේදනාවේද, උපේක්ෂා වේදනාවේද, එහෙම නැත්නම් මධ්‍යස්ථ වේදනාවේද කියලා අන්න ඒ ටික ග්‍රහණය කරගන්නවා නම් තමයි එතකොට දැන් අපි හිතමුකෝ දුක් වේදනාව කියන එක ඇතිවීම නැතිවීම කියන එක දැකගෙන ඉන්න පුළුවන් වුණා කියන්නකො සම්තාග්දුරට සමහරක් වෙලාවට සැප වේදනාවක ඇතිවීම නැතිවීම අපිට අල්ලන්න අමාරු වෙනවා. දුක් වේදනාවේ ඇතිවීම සහ නැතිවීම කියන දෙකම ස්පර්ශ වුණාට සැප වේදනාවේ ඇතිවීම විතරක් ස්පර්ශ වෙනවා. සමහරක් වෙලාවට උපේක්ෂා වේදනාව වගේ දේ උදාහරණයක් ඇටියට ආස්වාද නිසා පාස්වාදේ වගේ එහෙම එකක ඒක අහු නොවෙන්නත් පුළුවන් භාගත. අහු වෙන්නත් පුළුවන්. ඒක හින්දා ඔය කියන හැම පැත්තක්ම සමතුලිත විදිහට අරන් යනවා නම් තමයි හොඳ. යෝච තුලං උපග්ගය වර්මාදාය පඬිතු. පඬිත කෙනාගේ ලක්ෂණය තමයි නුවණැත්තාගේ ලක්ෂණය තමයි ඒ හැම පැත්තක්ම සමතුලනය කරගෙන ඉස්සරහට යනවා. මේ හැම කාරණාවම වේදනාව කිව්වහම සැප දුක් උපේක්ඛා කියලා තුනක් කියලා තියෙනවා. එහෙනම් ඒ ඒ සැප දුක් උපේක්ෂා කියන කාරණා තුනම මනාවකට අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. ඉගෙන ගන්න පටන් ගන්නවා ඒක ගැන ඒක ගැන තේරුම් ගන්න පටන් ගන්නවා. හැබැයි අපිට උගන්වන අර අනික් තව තවත් ක්‍රමවල කියලා දෙන්නේ ඒ වගේ දෙයක් වුණාම ටිකක් ඉක්මන් ඉක්මන් ඥානයක් ඇති කරවල දෙන්න වගේ අර මෙනෙහි කරවලට ගන්න බලනවා. අන්න එහෙම වුණාම ඔය අපිට දැනට තේරෙන අර දුක් වේදනාවේ හෝ සැප වේදනාවේ හෝ උපේක්ඛා වේදනාවේ හෝ කියන ඒ ලක්ෂණයන් ග්‍රහණය කරගන්න බැරි කමක් පමණයි. කියන්නේ ඒ ලක්ෂණයන් අහු නොවි ඒ ලක්ෂණයන් ස්පර්ශ නොකර අපිට තවත් මොකක් හරි දෙයක් කරන්න හෝ කෙරෙන්න ඉගෙන ගැනෙන බවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම විශ්වාස කරනවා ඔය ඉන්න තැනට වෙලා තව ටිකක් ඉන්න එක තමයි හොඳ. ওই වගේ අවස්ථාවකදී ප්‍රධාන සාධකයේ හිටික් මට මතක හැටියට මම 8 වගේ දේශනාවකදී ඔහු කිව්වා ප්‍රධානම සාධකයේ වෙන්නේ ඉවතිය. අපිව හදිස්සියට ලක් කරනවා. ඔක ඇත්තටම කියනවා නම් යතුරු වෙන්නේ ඉවතීම තමයි. ඒකෙන් තමයි යෝගින් ඉස්සරහට යන්න පුළුවන් බව අපිට හදලා දෙන්නේ. භාවනාව තුළ අපි භාවනාවට යොදවන කාලයත් එක්ක ඒකට අපි මේ මේ ලැබෙන ප්‍රතිඵල වලට සාදර වෙන සාදර වෙන ප්‍රමාණයක් ශතයත් එක්ක ඉදිරියට යන ප්‍රමාණය තීරණය වෙන්න පටන් නමුත් හිතන්න නාකයි අර ඔය කියන ඇතිවීම නැතිවීමක් ගැන හැමතැනම කතා වෙනවා ඔය තියෙනවා නමුත් සූත්‍ර වල අරන් බලන්න විශේෂයෙන් ප්‍රතිපටන් සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ දේවල් තියෙන විදිහේ දැනගන්න කියලා. මේ දේවල් තියෙන විදිහේ තවදුරටත් දැනගන්න කියලා. තවදුරටත් තවදුරටත් දැනගන්න කියලා. මේ දැනගන්න අතර කියනවා ඒකාන්ත තමයි දුකෙන් නිදහස් වෙන්නේ. එතකොට පටලවා ගන්න නරකයි එක තැනක තියෙන දේශනාවකට සතිපට්ඨාන සූත්‍ර. අන්න එහෙම එක්කුත් නම් තියෙනවා. ඒක කරගන්න නරක. එහෙම වුණත් එහෙම අපි අර දෙලොවක් අතර අතරමං වෙනවා වගේ වෙනවා. ඒක හන්දා සතිපට්ඨානයට අනුව නම් ඕක ගැන අපිට කියන්න පුළුවන් මෙහෙමයි. ඔය කියන තියෙන ස්වභාවය තුළ පුළුවන් තරම් හැඳිලා ඉන්න බලන්න. ඕක තුන නොදකපු කොටස් තියෙනවා නේද? හැදිරියෝ. විශේෂම වේදනාව ගැන කිව්වනම් ওই කියන වේදනාව තුන් ආකාරයක් කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. දුක්ඛ දුක්ඛ උපේක්ඛා. එතකොට අපි මේ අල්ලන්නේ සුඛ උපේ සුඛ වේදනාවද දුක් වේදනාවද උපේක්ඛා වේදනාවද කියන ඒ ටික ග්‍රහණය කරගන්නවා. ඒ වගේ තියෙන ඇති නැති වීම වල කොහොමද පරතරයක් ඉරුම් ගන්න බලන්න. ආන් ඒ ටිකයි මම හිතන්නේ කරන්න ඕන තමයි. වැඩ ගොඩක් කරන්න එතකොට ඒ තේරුම් ගැනීම තුළ අපේ හිත තවදුරටත් තැන්පත් වෙන්න බලයි හිමීට හිමීට යොමසීම තවදුරටත් වර්ධනය වෙන්න බලයි දරා ගැනීමේ ශක්තිය තවදුරටත් වර්ධනය වෙන්න බලයි ඒත් එක්ක අර ලබ්ධයෙන් සැනසීම වගේ ඒ වගේ ලක්ෂණයකට අපි කොහොමද කිච්චු වෙන්න බලයි ඒත් එක්ක තමයි ඔය කියන විපස්සනාව කියන එක මතුවෙන්නේ අතට ඕකේ තියෙන ආත්ම සංඥාව නම් අයින් වෙන්න ඕන විපස්සනාව තුළින් ඒ ආත්ම සංඥාව හන්ද තමයි ඇත්තටම කියනවා නම් අපිට කතා කරලා කියන්නේ මේක නෙවෙයි මට වෙන එකක් ඕන කියලා. මේ විපස්සනාවට වඩා වෙන එකක් තියෙනවා. අර අතන උගන්වනවා තව විපස්සනාවක්. ඒක ගන්න ඕනේ. ඒක ඒක ඒක ඒක කරන්න ඕනේ. අන් ඒ හැටි. ඒ තමයි අර අතරක් නැති අර අර අර අර ඒ කියන මමත්වය වගේ එහෙම සංඥාවක්. ඒකට අහු වෙන්න නම් ආකයි. ඕකට අපි මුල ඉඳලමයි මුහුණ දෙදී එන්න පටන් ගන්න ප්‍රතිපඨාණය හරියට වඩනවා නම් හරියට පුරුදු කරනවා. එතකොට මේ වගේ අවස්ථාවක වෙනකොට ටිකක් බොහොම සූක්ෂම. ඒකයි අර ඉවසීම යතුරු හැටියට සඳහන් වෙලා තියෙන්නේ. කන්ති පරමං තපෝති පික්ක. තපසට භාවනාවට උපරිම වෙන නැත්නම් ශ්‍රේෂ්ඨ වෙන සාධකය තමයි කන්ති කියලා කියන්නේ. ඉවසීම කියලා බුදුදහම දේශනා කරනවා. ඒකින්ද ඉවසන්න, තව ටිකක් ඉවසන්න. ඉවසල ඉවසල බැරි මතන මොකක්ද දන්නවද කරන්න ඕන. තවත් පාරක්. ආන් එතකොට තව ටිකක් එළියට එන්න පටන් ගන්නවා. අලුත් දෙයක් හොයන්න හෝ මේක විවේචනය කරන්න හෝ මොනවාට හරි ඒ වගේ දෙයකට යනවා නම් ඒ තමයි අර අපි ඉගෙනගෙන තියෙන අපේ වමනා එපාකම් කියන උතුල. ඒ විපස්සනාව කියලා නම් හිතන්නේ. බොහෝ උපක්‍රේෂයක්. හැදුවට ඒක අපිව ආපස්සට ඇදලා දාන්න පුළුවන් ඉතින් හිත කියන්නේ මාර මායාකාරයක් එක. අපේම තියෙන උපනායපකම තමයි අපි අරකෝල අන්දවල ගන්න. ඉතින් ඔක අල්ලගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. අද ඉතින් මේ සාධකයට අපි කිට්ටු වෙන්න සිද්ධ ඒකෙන් වේවා කියලා මම බලාපොරොත්තු එහෙමයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මම ටික මීට ටික කාලයකට ඉස්සෙල්ලා ගරු ධම්මජීව ස්වාමීන් වහන්සේ කෙනුත් ඔය ගැන විමසුවාම දුන්න උපදේශ ඔබ වහන්සේ වගේමයි ඉවසලා ඉවසලා බැරි නම් තවදුරටත් ඉවසමින් ওই ආකාරයට කොහොම යන් කියන එක තමයි ස්වාමීන් වහන්සේ මට දුන්න උපදේශය. ඉතින් මම හිතන්නේ ඒක ඉතාම පැහැදිලි මං එහෙමනම් මේ එහෙනම් වහන්සේ දැන් ගිය සැරේ වගේ දැන් ඔබ වහන්සේ අවසන් කරාට පස්සේ අපේ කුසුමක්ක මේ පින් අනුමෝදන කරන කටයුත්ත කරනවා. ඉතින් අර සුපුරුදු විදිහට වහන්සේ අවසන් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම සන්තෝෂයි අද දවසේ අපි ධර්ම සාකච්ඡාව හොඳට කළා. මම හිතනවා ගිය සතියේ ගැන මම ටිකක් දුක් වුණා. සතිපට්ඨානයට වඩා අර ටිකක් එහා මෙහා ගිය කම්කන් වාර්තා වගේ ඕ අදහස් වගේ තිබුණා. නමුත් මේ සතිය වෙනකොට ආපස්සට ආර සතිපට්ඨානය ගැන කතා බහ කරන බවක් පේන්න තියෙනවා. මම ඒක ගැන ඇත්තටම සන්තෝෂ වෙනවා. ඉතින් භාවනා කටයුතු හොඳට කරගෙන යන්න. වගේම පොහොගේ ටිකේ මට අත්මිය වෙච්ච කාලයක් තිබ්බා. ඒ කාලෙදී බලා තියාගත්ත ඇත්තෝ බොහොමයක් තියෙනවා. ඔය අතර ඔය ඔය ඇතුත් ඒ අතරින් ඒ ඇතු සෑම සියලු දෙනාටම Tamanගේ ධනෙන් ඊට පස්සේ මහන්තියෙන් උදව්පදව්වෙන් උදව්පදව්වේ හැම එකකින්ම සම්බන්ධ වුණා. ඒ මොනෑම විදියකට ඒ දුසම් සෝදනාටම මේ පින් අනුමෝදනා වෙනවා. විශේෂයෙන්ම අපේ මහින්ද මහත්තයාත් ඒ අම්මා සත කරන්නේ. එයතු විශේෂ මෙහෙවරක් කරා ඇතරිකේ. ඒත් එක ඒ කරපු හැම හැම දෙයකටම ඔයත් හැමෝටම පින් අනුමෝදනා කරනවා. ඒ හැම දෙයකම තියෙන අවසාන ප්‍රතිඵලයක් ඇටියටයි මහා සංඝරත්නය ජීවත් වෙලා ඉන්නේ අතන එකක් දැහැපේ ඉන්නේ. ඉතින් ඒ පින ඔයත් අනුමෝදනා වෙන්න අනුමෝදනා වෙලා හිතේ සතුටු ඇති කරගන්න. තවදුරටත් භාවනා කටයුතු කරගෙන යන්න. විශ්වාසයක් තියාගන්න මේක කොහොම හරි දිනනවා. එහෙම එහෙම එහෙම හිත තියනවා නම් ඒ ඇති. ඒක විතරක්මයි ඕන වෙන්නේ. ඊට පස්සේ මේ ගමන යන්න කියනවා. ඉතින් එවන් වූ ගමනක් යන්න අද දවසේ මේ කරගත්ත සියලුම කුසල් සිතුවිලි වෛද්‍ය සම්චෝදනාටමත් මේ ස්ථාන පූජා කරපු ඇටත් මට ධම්ම කියලා දුන්න නැත්නම්ත් තාපනයේ පොදු ප්‍රෝපියන්ටත් යම් කියනවා අනුමೋದනා කරමු අනුමೋದනා වේවා කියලා ආදී සාදු සාදු ස්වාමීන් වහන්සේ එනම් පින් අනුමෝදනාව කරන්නද? එහෙමයි. එහෙමයි එහෙමයි කුසමත්. හොඳයි. ස්වාමීන් වහන්සේ ඔබ දැක්මෙන් ඉතාමත් ප්‍රීතියටපත් වුණා. ඒ සමගම අත්ති ගරු හිමි දෙස දහම් වලෙන්ද අපසිට ස්පර්ශ කරන දහම් අවබෝධයෙන්ද අප ගරු හිමි සිත කය වෙහෙස නොතකා අප වෙනුවෙන් දිවාරෑ දරන ගරුතර වීරියෙන්ද අප හිමි පානන්ට නිදුක් නිරෝගී සුවයෙන් දිගාසිරි කෙලවර පතන්නා වූ තුන්තරා බෝධීන් හෙවත් අරහත් බෝධි පච්චේක බෝධි සහ සම්මා සම්බෝධිත්ත යන බෝධීන්ගෙන් එක්තරා බෝධියකට පැමිණ වදාරා මේ භවයේදීම නිවන් සුවෙන් සැනසෙත්වායි අනුමෝදනාවෙන් පිළිගන්වන්නේ අපගරු ධම්සභා මණ්ඩපයයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං සුණෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමං අමහ අතිත්තාදුසා දුසා දුසා දුසා දුසා එන අපිට අවශ්‍යයි දරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.